ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන් වන පැත්තෙන් බලනකොට මම හිතන අපි 44 වෙනි වැඩමුළුව ඉතින් මේ වෙනකොට ඇත්තටම යෝගාවචර පිරිස සඳහා සීල සමාදන් කිරීම කමඨහන් ප්‍රධාන වශයෙන් ලබා දීම ඒ වගේම කාලසටහන මතක් කිරීම ඒ වගේම අවතුම් පැතුම් පිළිබඳව මූලික හඳුන්වා දීම සිද්ධ වෙලා තියෙනවා කියලා මම පිළිගන්නේ ඒ කෙසේ නමුත් ඒ සම්බන්ධව අපි වැඩමුළුවේ කරන්න හදන පළවෙනිම ධර්ම සාකච්ඡාව කාටරියක පිළිබඳ මොන හරි ගැටලු සහිත දෙන ප්‍රශ්නකට තරක් එහෙම නැත්නම් විෂිතාගත යුත්තක් තියෙනවා නම් කරුණාකර ඉදිරිපත් කරන්නයි කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම ප්‍රශ්න සාකච්ඡාව සඳහා කල්ලාතු ඉඳලා සම්බන්ධ වෙලා පුරුදු වෙච්ච අයගේ ලිඛිත ප්‍රශ්නත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ අනුව මම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා ලිඛිත ප්‍රශ්න දිගේ. යම් කිසි කෙනෙකුට සභාවට ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න එහෙම පැහැදිලි කරගත යුතු දේවල් නැත්නම් ධර්ම මාතෘකා ප්‍රකාශන තියෙනවා නම් ඒ සඳහා කරුණා කළා සූදානම් කළා තියෙන මයික්ස් පාවිච්චි කරන්නයි කියලා ඉල්ලීමක් තියෙනවා වාර්තාගත වීම වාර්තාගත කරන අංශේ නිසා කාටරි අවශ්‍යතාවයක් තියෙනවා නම් ඉගියක් කරපුවාම මයික් එක හම්බෙයි ඒකට මේ මයික් එකට කතා කිරීමෙන් සභාගත කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ඒ අනුව දැනට ලිඛිත ප්‍රශ්න දිගේ මම ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. පින්වත් ස්වාමීන් වහන්සේ සක්මන් භාවනා තුළින් සතර සතිපට්ඨානෙ වැඩින ආකාරය පැහැදිලි කර දෙන්න. මේක ඇත්තටම අපි බලාපොරොත්තු වෙන දෛනික ධර්මදේශනා හරහා විස්තර ගොඩක් ඉදිරිපත් වෙයි. මේ වගේ ප්‍රශ්න අහනකොට තවත් ඒකට උනන්දු වැඩි වෙයි. කෙසේ නමුත් ප්‍රශ්නේ වටිනාකමක් තියෙනවා මොකද උගව දෙනෙක් හිතන්නේ මේ වගේ භාවනා මධ්‍යස්ථානට ආපුවාම නැත්නම් තමන්ගේ gedara දොරේ විවේකයක් හම්බ වෙච්චාම පරයන්ක භාවනාව තමයි හුඟක් ධර්මමේ ප්‍රතිඵල වැඩි ධර්මමේ දැනුම වැඩි ලබා දෙන නැත්නම් කෙලිම සතර සතිපට්ඨාන සිද්ධ වෙන්නේ ඉඳගෙන ඉන්න භාවනාවෙන් කියනා වගේ අපි තියෙනවා පරණි මතයක්. නමුත් සතිපට්ඨානය කියන වචනත් එක ගත්තාම ඒක හතර ඉරියව්වටම ගැලපෙනවා විශේෂයෙන්ම මේ වගේ සභාවක් දිහා බලනකොට පේනවා භවනා සඳහා ගොඩාක් අද පෙළඹෙන්නේ ඒ සඳහා පැවිදි වෙලා අරණ්‍යගත වෙච්ච පිරිස් නෙවෙයි කාර්ය බහල බහුල වගකීම් අධික ගිහි පිරිස්. ඉතින් ඒ ගිහි පිරිස් වලට අර තද බල වගකීම් සහිත කටයුතු වල ඉඳලා එකපාරටම අතපය හොදගෙන ආවිලා වාඩි වුණාට ඒ දෙක අතර ලොකු වෙනසක් තියෙනවා. එතකොට අර කලබල සහිත හිත ලෑස්ති නැහැ. සක්මනකට හැඩ ගැහෙන්න වෙලාමදී ඒ නිසා එවැනි අයට අනික් අයට පුංචි කරලා කතා කරනවා නෙවෙයි විශාල වටිනාකමක් තියෙනවා මේ සක්මන් භාවනා යෙදිලා සක්මන් භාවනාවේ හිත පරියන්කයට සකස් කරගෙන ඉඳගෙන කරන සතිපට්ඨාන භාවනාවක් නැත්නම් ආනාපාන සතියකට හොඳයි කියලා. එනිසා මෙහි එනවා විශේෂයෙන් මගේ පුද්ගලික පිළිගැනීම හැටියට ඉඳගෙන කරන භාවනාවට පූර්වක්‍ෘත්‍ය තමයි සක්මන්. මුදුවේට සක්මන් කරලා වාඩි වුණොත් ඉඳගත්ත ගමන්ම ආයේ මෛත්‍රී බුද්ධානුස්සතිය අසෝ මරණසති මුකුත් ඕනේ තමන්ටම තේරෙනවා හිත තිබ්බ ගමන් මේ අරමුණට සක්මන් නොකර ගියාට වැඩිය බැඳෙන ගතියක් තියෙනවා. ඒ නිසා අනියමාර්ථේනුත් සතර සතිපට්ඨානෙට නැත්නම් විශේෂම කියනනම් පරියංක භාවනාවට සක්ම භාවනා උදව් කරනවා. ඒ විතරක් නෙවෙයි ඇත්තටම අපේ තේරවාද ශාසනයේ නිදර්ශන තියෙනවා. සතිපත් මේ සක්මන් භාවනාව කරද්දිම මාර්ගඵල ඥාන අවබෝධ කරව රහත් වෙච්ච අවස්ථාවල්. ඒක නිසා සතර සතිපට්ඨාන ඉහළට යන්න යන්න යන්න ඉරියව්වේ බලපෑම, ස්ථානයේ බලපෑම, දවසේ වේලාවේ බලපෑම අඩු වෙනවා. අන්තිමට ඉතුරු වෙන්නේ මනස විතරයි. ඒ නිසා ආධුනිකයට නම් ඉඳගෙනද හිටගෙනද උදේද දවල්ද කියන එක බලපානවා. නමුත් සත්‍යපට්ඨානියට යනකොට යනකොට එහෙම බලපෑමක් නැහැ. නිසා අපි බලාපොරොත්තු මේ ධර්මදේශන ආරහා මේ ප්‍රශ්නට ඍජු උත්තරයක් සක්මන් භාවනා තුළින් සතර සතිපට්ඨානෙ වැඩෙන ආකාරයේ පැහැදිලි කර දෙන්න කියන එකට මම මේ දුන්නේ ඒක පිළිබඳව කෙටි මතක් කිරීමක්. ඊගා දෙවෙනි කොටස ආනාපාන සති භාවනා තුළින් දකින්න රූපයේ 11 ආකාරයේ පැහැදිලි කර දෙනෙමින් කරුණාන් ඉල්ලා සිටිනවා. එහිදී දකින අනාගත හා අතීත රූපයන් පිළිබඳව උදාහරණයක් කියා දෙන මෙන් ඉල්ලා හිටිනවා තෙරුවන් සරණයි මේකත් ඇත්තටම අපේ දේශනා මාලාව තුළදී බොහෝ විට ආර්ධන නොකරත් විස්තර කරන දෙයක් කෙසේ නමුත් ඒ විස්තරයේදී ආනාපාන සතිය අතීත අවස්ථාව ආනාපාන සතිය නෙවෙයි අපි ගත්තොත් ආස්වාසේ අතීත අවස්ථාව ආස්වාසේ වර්තමාන අවස්ථාව ආස්වාසේ මේ අනාගත අවස්ථාව කියන එක ඇත්තටම ਸਰවචනාංශේ මොකක් එතනින් අදහස් කරාද කියලා අතු ආවෙවත් ਸਰවචනාංශේවත් උද්දේශ නිर्देश වට නිर्देश වල දකින්නේ නැහැ නමුත් ඒක ගන්න තියෙන්නේ ආනාපානේ එන්නත් ඉස්සර වෙලා හොඳට සතියේ යුක්තව ආනපන කිනක මම නැවතත් කඩලා කතා කරනවා ආස්වාසේ එන්දත් ඉස්සර වෙලා හොඳට සතිය පිහිටුවාගෙන එන සතිය දියුණු වෙන සතිය පටන් ගන්න සතිය බලන එක අනාගත අවස්ථාව ඊට පස්සේ හොඳට නාස්පුඩු පීරාගෙන යන වෙලාව බලන එක වර්තමාන අවස්ථාව ඊට පස්සේ ආනාපානෙ ගියාට පස්සෙත් ගෙවිලා ඉවරුණාට පස්සේ සතිය කඩා ගන්න නැතුව ඒක නිමාවය දකින්න හැටි ඒ ගෙවම් කරන හැටි දකින්න එක අති අනාගත අතීත අවස්ථාව වශයෙන් අරගත්තොත් ආනාපාන සතියේ කාලානුරූපවත් සතියේ තීක්ෂණ භාවයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ නිසා ඉස්සල්ලා මැදදී නාස්පුඩු පුරවාගෙන යන ආනාපානෙ දැකලා සුදුසු අවස්ථාව ලැබුණට පස්සේ ඒ යෝගාවචරය කරන්නේ තව ඉස්සරහට එන ආස්වාසිය ප්‍රසවාසිය මට දිගට බලන්න පුළුවන් කියන විශ්වාසය ආවට පස්සේ ආස්වාසිය එන්නත් ඉස්සෙල්ලා සතිය පිහිටුවගෙන හට ගන්න ආස්වාසිය බලනවා ඒක අනාගත අවස්ථාව වශයෙන් ඊට පස්සේ මැද බලලා ගෙවම් කරනකොට පස්සේ ගෙවිලා ගියාට පස්සෙත් ඒක දිගේම බලාන ඉන්නවා කොහොමද ආස්වාසයෙන් ඇති කරපු නිමිටි ආස්වාසයෙන් ඇති කරපු සංඥා ආස්වාසයෙන් ඇති කරපු ස්වභාව ලක්ෂණ ගෙවෙන්න ඉස්සලා සතිය කොහොමද ගෙවුනට පස්සේ සතිය කොහොමද නිමිත්තක් සහිත සතිය කොහොමද නිමිත්තක් නැති සතිය කොහොමද අරමුණක් ඇති සතිය කොහොමද අරමුණක් නැති සතිය කොහොමද අරමුණේ ස්වභාව ලක්ෂණ දකින්න සතිය කොහොමද අරමුණේ ස්වභාව ලක්ෂණ නැතුව අරමුණ ගෙවන් කරාට පස්සේ කොහොමද කියලා බලන එකට අපිට කියන්න පුළුවන් අතීත අවස්ථාව කියලා අන්නේ විදිහට තමන්ගේ සතිය හැකිතාක් ආනාපානෙත් එක සුහද කරලා සමීප කරලා පවත්වන්න කියලයි පොදු උපදේශය දෙන්න තියෙන්නේ ඊගා ප්‍රශ්නේ කර්තෘ ස්වාමීන් වහන්සේ පරියන්කේ හිඳගෙන විනාඩි 3-4කින් පමණ සමාධිකට යන වාසේ දැනේ. ආශ්වාස ප්‍රශ්වාස නොදණීයයි. එවිට කල යුත්තේ ආශ්වාස ප්‍රශ්වාස නැවත ආයාසින් ඇති කර ගැනීමද. ඇත්තටම අපිට මේ මේ විවේකයක් අමාරුවෙන් හොයලා දුන්නට පස්සේ ඒ විවේකේ නැවතත් අවුලක් ඇති කරගන්න හරි දක්ෂයි අපි. ඒක නිසා ඒ ආශ්වාස ප්‍රශ්වාසයේ අපි ගියේ පාර ඇත්තටම මේ පසුගිය 18 වෙනිදා ඉදිරියට කරපු වැඩමුළුවේදී කර්මය කියන વિષය අරගත්තට පස්සේ කර්ම රැස් වෙන්නේ ස්පර්ශයක් තියෙනවන තමයි. නිසා ස්පර්ශය ගෙවම් කරනවා කියලා කියන්නේ කර්ම ගෙවම් කිරීමක්. ස්පර්ශය ගෙවම් කරනවායි කියලා කියන්නේ සංස්කරණ ගෙවම් කිරීමක්. චේතනා ගෙවම් කිරීමක්. ඒ නිසා අපිට පුළුවන් නම් එහෙම ආශාස ප්‍රසවාසයක් නැති අලුතෙන් නැවත ඇතිකරන සකස් කිරීම නැති චේතනා නැති ඒ අවස්ථාවක් තියෙන. ඒකෝට බලන්න ඕනේ එහෙම මොනවත් නැති වෙච්චාම කොච්චර හිත ගොජ දානවද කියලා. හිතට අපහසුටපත් වෙනවා. මොනවා හරි හොයනවා. එල්ලෙන මොනවා හරි හොයනවා ගඟේ ගහගෙන යන මිනිහා පිටුරු ගහක් කල්ලනවා වගේ ඒක නැත්තම් හදලා හරි ගන්නවා. ආනේ හරහා තමයි අපිට මේ ලැබිච්ච මේ පිරිසුදුකම ඒ ලැබිච්ච විවේකය නැති කරන්නේ. ඒක නිසා පළවෙනි කොටසදී සරුවචනාංශේ ඒ නැති විවේකයක් ඇති කර දීම සඳහා අපපටිපත්‍ය විද්‍යාව නැති කිරීම කරුණු ගන්නවා. විවේකය ඇති වුණාට පස්සේ ඒකට කක්ක කරගන්න නැතුව ඒක පිළිසිතුර තියාගෙන ඉන්න කියනවා. මේ මිච්ඡාපටිපත්‍ය අවිද්‍යාව යොදන්න එපා. ඇතිවිච්ච විවේකේ දිගට කරගෙන යන්න ඒක දිගට පවත්වාගෙන යන්න ඉවසිල්ලෙන් බොහොමත්ම tempatuwe ඉන්න මේ දැනට හිතේ තියෙන වැරදි අදහස් අයින්කරන්න ඒක අමාරු කොටසක්. යම් ආකාරයකින් විවේකයක් ඇති කර දුන්නට පස්සේ කල යුත්තේ නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ ආයාසයෙන් ඇති කර ගැනීමද ඒ ධර්මතම බෙහිත කෙලෙස් වලට කැමති ඒ ධර්ම අපේ හිත දුකට කැමති ඒ තරම් අපේ හිත සංස්කාර වලට කැමති ඒ තරම් අපේ හිත චේතනා වලට කැමති ඉතින් අපි කරන්නේ මේ සුද්ධ ප්‍රවෘත්ති කර ගන්න බැරි නම් අමඨාන කර ගන්න බැරි නෝයි කියලා හයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා එහෙම නැත්නම් මේ ඉන්නේ කිය අනිච්ච දුක්ඛ අනාත්ම බැලුවොත් මොකද වෙන්නේ කියලා හිතනවා. එහෙ නැත්නම් නිකන් ඉන්නවට දෙචිස් කුණ භාවනා කරොත් මොකක්ද වෙන්නේ කියලා අර ඇතිවෙච්ච විවේකේ අවුල් කරනවා. ඒ නිසා ජීවිතේ මල් විහිම්පල් කියලා ත්‍රිවිලර් වල පිටිපස්සේ ගහලා තියෙන්නේ. ජීවිතේ මල් අපි විහිම්පල්. ඒ එන්නේ ඒක නැති කරගන්නයි අපි මේ පුළුවන් තරම් සාකච්ඡා කරන්න. හැබැයි මේක එක්කෙනෙකුට මේ ප්‍රශ්න අහන එක්කනට ටොක්කක් අයිනා නෙවෙයි කාගෙත් ඇති. විවේකයක් හම්බෙච්ච ගමන් අපි ඊගාව සැලැස්ම ගහනවා පික්නික් එකක් යන්න. වන්දනා ගමනක් යන්න. පත්‍රයක් කියවන්න. ටෙලිවිෂන් එක බලන්න. මොකද අර විවේකේ අපිට හරි මුස්පේන්තුවක් විදිහට පේනවා. ඒක නිසා විවේකයේ පිණිස අපි ගොඩක් ව්‍යාපාර කරන එක එකක්. විවේකයේ උපේන එක කියලා ඒකට කියන්නේ. ඊටසේ ලැබිච්ච විවේකේ අරසා කරනවා කියන එක. උත්හාන සම්පදාවට පස්සේ ආරක සම්පදාව කාටවත් තේරෙන්නේ අච්චර ලස්සනට හදාගත්ත විවේකයේ ඊට පස්සේ මොනවාරි එක්ක දෙකකින් අවුල් කරගන්නවා. අවුල් කරගත්තට පස්සේ ආයෙ කෑ ගහනවා. වැඩ වැඩි ඒකේ කොණයි කිය. ඒ නිසා මේ ප්‍රශ්න නගපේකනට ස්තුති කරන්න ඕනේ. මේ මේ වගේ සියුම් කරුණු අපිට සාකච්ඡාදී මත කරගන්න පුළුවන් වීම ගැන. කෙසේ නමුත් මම ඉඳන් අපි ඒ එදිනදා පවත්වන ධර්ම දේශනාවල මේකදී අපිට නැවත නැවතත් මතක් කරන්න වෙනවා. ධර්ම දේශනා කොටසක් වශයෙන්. ඒක නිසා කියන්න තියෙන නැවත ආයාසයක් ආනාපාන ඇති කර ගැනීම නෙවෙයි කරන්න තියෙන්නේ ඒ දැමිච් ලැබිච්ච විවේකයේ ලැබිච්ච නිෂ්කලංක භාවයේ චේතනාකින් කෙලස ගන්න තුමට කොච්චර වෙලා පවත්වන්න පුළුවන්ද කියලා බලන එකයි. දෙවෙනි කොටස යථාභූත ඥාන දර්ශනය වශයෙන් තේරුම් කර දෙන්න ඇති හැටිය දැකීම. යථාභූත කියලා කියන්නේ මේ ඇති හැටිය. කිසිම අවුල් කරපො නැති පවතින ස්වභාවය. ඥාන දර්ශනය කියලා කියන්නේ ඒක දැක ගැනීම. ඇති හැටිය දැකීම කියලා අපි මේක සිංහලෙන් කියනවා. ආනාපානයේ සිත යෙදෙන විට නොඑක් වේදනා පහළ වේ. එම වේදනා ගැන මෙනෙහි කළ යුතුද? ඇත්තට මේ වේදනාව ඇවිල්ලා අපිට කොනහනවා නම් ඉවසා දරා ගන්න බැරි නම් මෙනෙහි කරන්න. එහෙම නැත්නම් පුංචි පුංචි වේදනා තියෙද්දී දිගටම ආනාපාන හිත පැවැත්වීම තමයි අපි ආනාපානයේ ප්‍රධාන කර්මස්ථානය කියන එකේ අර්ථය. ඒ නිසා වේදනාවක් නැත්නම් කොයි වෙලාවකවත් නැහැ. ඒ නිසා දරා ගන්න පුළුවන්, ඉවසා ගන්න පුළුවන් වේදනාවක් තියෙනවා නම් ආනපන දිගටම කරන්න. යම් ආකාරයකින් වේදනාවක් නොදැරිය හැකි නම් කෙනෙහිල සුරු නම් ඒ කියන්නේ ඒ වෙලාවේදී පමණක් මෙනෙහි කිරීමෙන් හෝ පොඩි වශයෙන් නැවතිල ඉරියව් මාරු කිරීමෙන් හෝ අපි වේදනාවට උත්තර දෙනවා. නමුත් හැම වේදනාවක්ම මෙනෙහි කරන්න ඕයෙන් ප්‍රතික්‍රියා දක්විය යුතු නැහැ. ප්‍රතිචාර දක්විය යුතු නැහැ. මේ දින 10 තුළම ආනාපාන වලටම මින දින 10 තුළමම ආශ්වාස ප්‍රශ්වාස වලටම හිත පීතිය යුතුද හිතිලි වේදනා මෙනෙහි කළ යුතුද මේක ඉතින් ඇත්තටම කියන්න අමාරුයි කවුරු හරි කමන්නේ මේ ආශ්වාස ප්‍රශ්වාසට හිත පිහිටේ නැති වුණත් වැරදිලාවත් ආනාපානේ නොකර ඉන්න යන්න එපා එතකොට හරි අමාරු කරන්නේ සත් දින 10ම ආශ්වාස ප්‍රශ්වාස කරන්න පුළුවන් හරිය සතිය පිටවන්න බලන්න මොකද මේ මහානාපාන සතිය නොකර හිටියොත් එහෙම අපිට මේ විද්දු දාලව සනීප කරන්න බෑ උග දෙනෙක් හිතනවා මේ මේ අපි ගොඩක් කරාට ආනාපාන සති කරන්නයි කියලා. ආනාපාන සති කෙරෙනවා. ඒක කෙරෙන්න හරිට. හැකි ප්‍රමාණයක හිත පිහිටවන්න. එතකොට හිතිලි වේදනා ආවොත් දැන් අපි මෙහෙම කතා කරමින් ඉඳි කවුරු හරි ආවොත් ඉතින් මොනව කරන්නද කැමති නම් වාඩි වෙලා ඉඳ කියන්නේ අපි වැඩ. ඒන එකන දිහා කතා කරගෙන යන්න යන්න එපා. ඒ වගේ තමයි අපි බරපතල වැඩක් කරනකොට උසාවියක් පවත්වාගෙන යනකොට පොලිසිය ඕනේ ඒකට ආරක්ෂාව සලසලා දෙන්නේ. රාජ්‍ය සභාව රැසෙච්චාම රාජපටි ඕනේ ආරක්ෂා සාදින්න. රජුරෝ ඒ ඔක්කොම බල බල ඉන්නේ නැහැ. ඒ වගේ තමයි ආනාපානේ රාජ්‍ය සභාවක්. සුප්‍රීම කෝට් එකක්. ඒ කියන්නේ වෙලා ඒ කියන්නේ. එනේන වේදනා කතා කර කර එනේන හිතවිලිත් එක බෑ. නමුත් ඒව ඇවිල්ලා බලපෑමක් කළොත් පමණක් අපිට සලකා බලන්න වෙනවා. ඒක අර ඉස්සල ප්‍රශ්න කියපු ටිකමයි. ස්වාමීන් වහන්සේ නිදික් දීර්ඝායස ලැබේවා. තෙරුවන් සරණයි. කර්ණේ ස්වාමීන් වහන්සේ ආරම්භක දිනේ ඔබ වහන්සේගේ දේශනාව සම්බන්ධවයි. පරියංක භාවනාව ආයාසකින් තොරව කිරීමත් සක්මන් භාවනාව ආයාසයෙන් යුතුව කිරීමත් ගැන තවදුරටත් කරුණු පැහැදිලි කර දෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. දැන් මට දැනෙනුයේ පරියංක භාවනා ඊටා අමාරු බවයි. එක් ක්‍රියාවක සිටීම තරමක් අසීරුයි. පළවෙනි කොටස තියෙන්නේ ආයාසය කියන වචන නෙමෙයි මේක චේතනාව කියන එකයි. මේක වචනේ ආනාපානය කරනකොටත් අර එක කහුවා වගේ ආයාසයෙන් ආනාපානය කරන්නද කියලා අහලකොට නෑ. ආනාපානය හුදුවාන්තරම් අනායාසයව ආයාස කියන වචන තමයි මෙතන යොදලා තියෙන්නේ. අනායාසයෙන් ගන්න අචේතනිකව යන්න දෙන්න ඉබේ සිදුවන ආනාපානෙ බලන්න. එතකොට පරියංග භාවනාව බොහෝ විට tempatකමට බර අක්‍රීය නිෂ්ක්‍රිය බවට බරයි. නමුත් සක්මනේදී අපි දන්නවා එහෙම කරලා බෑ සක්මනේ කල යුත්තක් තියෙනවා. චේතනාපූර්වක කරන ගම ඒ ඒ කරන දෙයට සතිය යොදවන නිසා ඒක ආයාසයෙන් කියන වචෙන්ට වැඩිය චේතනාවකින් කියන වචනේ මෙතන පිරිසිදුයි. ඒ නිසා එතනදී සති වීර්ය දෙගුණ වෙනවයි කියන එකක් වැඩේ කරන්නත් වීර්ය ඕනේ දෙක කරන වැඩේ සතිය යුක්තව බලන්නත් වීර්ය ඕනේ ඒ දෙකයි මේ මේ මූලික දේශනාවේදී අදහස් කරන්නේ ඊට පස්සේ තියෙනවා දැන් මට දැනුවේ පරියන්ක භාවනා ඊට අමාරු බවයි ඒක ඉතින් අර මේ ආධුනිකයෙක් කියන වචනයක් මේකේ තියෙන්නේ පටන් අර ගන්නකොට හිතෙන්නේ සක්මන් කරනවට වැඩිය ඉඳගෙන ඉන්න එක ලේසි වෙයි කියලා. මොකද කරන කරන්න පටන් ගත්තට පස්සේ මුගක් වෙලාවක තියෙන එක ඉරියව්වක හිතීම දැහැහෙන අපහසු දෙයක්. ඒකයි අපි මේ විවිධාකාර විදිහට ඉරියව් මාරු කරමින් මේ එක එක මේ ගෘහ උපකරණ මේ පුටුව, මේ ඇඳ, මේ ආදි වශයෙන් හොය හොයා මාරු කර කර මාරු කර තමයි අන්තමේ අර ගිනි අඟුරක් අතට ගත්තාම ඒ අති මේ අතට මාරු කරනවා වගේ ඉරියව් මාරු කිරීම හරහා තමයි යන්තම් ගැට ගහගෙන ඉන්නේ. ඉතින් ඒක දැනෙන්න ඒක දනවන්න සර්වචන් වහන්සේ කියනවා ගෞරවයෙන් යුක්තව, ශ්‍රද්ධාවෙන් යුක්තව, සතියෙන් යුක්තව එකම ඉරියව්වක පවත්වා ගන්න කියලා. එතකොට තේරෙන්න පටන් ගන්නවා වැඩක් නොකර හිටියත් එක ඉරියව්වක ඉන්නවා කියන එක ඉතාමත්ම අමාරුයි. ඒක නිසා මේ අපේ ලොකු සංසින්න කාලේ මතක් කරේ සමහර වෙලාවට ਸਰවචනාසිගේ ධර්මදේශනයක් අහගෙන ඉන්නකොට බැයින් සෝවාන් වුණා සකදාගාමි වුණා කියලා ලියලා තියෙනවා. ඒ මොකද ඒ ඉන්න ඉරියව්ව පවත්නකොට කියන දේ අහගෙන ඉන්න ඕනේ එතන සතියක් ඕනේ. ඉරියව්ව හොල්ලන්න ගියොත් ධර්ම ගෞරවය නැති වෙන නිසා ඉරියව්වේ පවත්තන්න ඕනේ. එන්නේ එන්නේ ඉරියව්ව කිචි කිචි කිචි කිචි ගන්න පටන් ගන්නවා. ඒතිෙද්දි ඉරියව්වක් වෙනස් කරනවා ඊටම ගෞරවයෙන් නැවතිල්ල කරනකොට ඕ නැත්නම් ඉරියව්ව පවත්තගෙන අර දෙන ධර්මදේශනාවට හිත යොදලා ඒක ඇලපිල්ල පිළ පාපිල්ලපාහා තේරුම් ගන්නවා කියනකොට මේක ඉතාම තදබල එකලසක් මෙතන සිද්ධ වෙනවා. ඒක නිසා ඒක මේ බුදුචාන් වහන්සේ ආශිර්වාද කළා නිවන් දක්කනවම නෙවෙයි අර කායන වසන වේදනා වසන චිත්තාන වසන ධම්මාන වසන හතරටම ඉඩයකින් හම්බ වෙනවා. ඉතින් ඒ නිසා ඒක ඒ එක ඉරියව්වක ඉන්න එක අමාරු නිසා එක විදියවකම හිතියොත් දුක්ඛ සත්‍ය අවබෝධ වෙනවා. ඉරියව මාර්ගය දුක්ඛ සත්‍ය අවබෝධයෙන් පොඩ්ඩක් පස්ස කරනවා. ඒ නිසා ඕන කෙනෙකුට සුදුස්සක් කරගන්න පුළුවන් අවස්ථාව තියෙනවා. ඕන තරම් දඟල දඟල කතා කර කර අවබෝධ වෙන්න හදන දුක පසර දා ගන්න පුළුවන්. නමුත් යම් කිසි කෙනෙකුට අදට වැඩිය හෙට උත්සාහ කරන්න ඕනේ හෙට වැඩිය අනිත් උත්සාහ කරන්න ඕනේ කියලා මේ ඉරියව්වේදී මතුවෙන අමාරුව නැත්තම් අපහසුව අමිහිරිතාවය හොඳේ කමටහනක් කරගන්න පුළුවන් මේ මේ තමන්ගේ තියෙන ඒකට කියන්නේ සංවේග ඒකට කියන්නේ සංවේගය කියලා. හොඳට සංසාරේ සංවේගය ඇති කෙනාට තේරෙන්න පටන් ගන්නවා අපි සැහැල්ලු ජීවිතයක් කියලා ඉල්ලන්නේම තන තන විදවිදින්න ඕන ජීවිතයක්. රිලා ජීවිත, වඳුරු ජීවිත වගේ ජීවිත. උන් ඔය ගහින් ගහට පයින්නවා කිසි වගවීමක් නැහැ. නමුත් එක තැනක ඉන්න ගියාම බෑ. ඒ නිසා සරුවචන් වහන්සේ මේ ශාස්ත්‍රුන් වහන්සේ නමක වේ නැත්නම් භාවිත මනසක් ඇති කෙනෙක්ගේ දක්ෂකම් බලන්නේ අර ජූඩෝ පුළුවන්ද කරාටේ පුළුවන්ද උඩ නැටුම් බිම නැටුම් පුළුවන්ද කියලා නෙවෙයි. ඒක තැනක කොච්චරලා ඉන්න පුළුවන්ද. ඒක තැනක කොච්චරලා ඉන්න පුළුවන්ද කියන එක තමයි මනුස්සකම රැකෙන්නේ. දැන් එහෙම නෙවෙයි දඟර නටුන් නටන්න පුළුවන් නම් කිනස් පොතට නම දාගන්න පුළුවන්. ඒ নানা ආකාර දෙල්ලම් කියනවා. ඉතින් අපිත් කටත් අරගෙන බලන ඉන්නවා මේ මිනිසයා මේ පැය 24ක් දඟර නටුන් නටන. උළු වශයෙන් ඇතුල් වෙනවා පිට වෙනවා. ඇතුල් වෙනවා පිට වෙනවා. කොච්චර රැක් කරන්න පුළුවන්. අරෝචනස් කියන ඔක්කොම මේ ඇතුලේ තියෙන කෙලෙස් නිසා දඟලන දඟලිල්ලක්. නැත්නම් තැම්පත් වුණා නම් හෙල්ලේ නැතුව ඉන්න පුළුවන් කමනේ. ඒ නිසා අපි ලැජ්ජ වෙලා අපි මේ කපපු දෙකට කවෝ පණුවෙක් වගේ කැඩිච්ච හුණු වලිගයක් වගේ ගැහි ගැහි තමයි ඉන්නේ. ඒක තැනක ඉන්න පුළුවන් නම් ඒ කාටවත් මේ උප්පත්ති අයිතිවාසිකමක් ලැබිලා නැහැ. ඉන්න පුළුවන් නම් ඒකයි දක්ෂකම. ඉතින් ඒක සඳහා තමයි අපි වැඩ කරන අය පිරිසක් එක්ක කැලේකට ගිහලා නැත්නම් ගහක් මුලට වෙලා පුළුවන් තරක් ගහක් වගේ තලක් වගේ කායික වාචසික ක්‍රියා පුළුවන් තරම් අඩු කරන්න උත්සාහ කරන එකේ පළවෙනිම පාඩම තමයි ඒක එක පාඩම කියලා නෙවෙයි කියන්නේ භාවනාදී හම්බෙන පළවෙනිම මේ ලාභය ප්‍රතිලාභය තමයි මේ ඇඟ එක තැනක තියන්න බෑ තියන්න ගිය ගමන් කවදාකවත් නැති විදියට ඇවිස්සෙන්න පටන් ගන්නවා ආන්නෙම ඇවිස්සෙන බව දැනගෙන දැන ගැනීම භාවනා පළවෙනි ප්‍රතිඵලයි ඒ හුඟ දෙනෙක් හිතන්නේ ප්‍රතිඵලයක් නෙවෙයි භාවනාවට නුසුදුසුකමක් කියලා එහෙම නැත්නම් ඒක අත්තරද්දක් කියලා නෑ කාටවත් උච්චරම තමයි. ඒ නිසා දවසින් දවස ඩිංගිත්තක් හරි වෙනදට වැඩිය තව ටිකක් හරි ඒ කායික වාචසික මානසික ක්‍රියා අඩු වෙන තැනට ගියොත් අපි බුදුන්ඩයි කිට්ටු වෙන්නේ. ධර්මයටයි කිට්ටු වෙන්නේ. සංඝයාටයි කිට්ටු වෙන්නේ. සීලයයි වැඩේ. දඟලන්න පටන් ගත්තොත් අපි බුදුහාමුදුරන්ගෙන් ඈත් වෙනවා, ධර්මයෙන් ඈත් වෙනවා, සංඝයෙන් ඈත් වෙනවා, සීලේ කැඩෙනවා. ඒ නිසා ඒක එක එක කෙනෙක් එක එක කෙනෙකුට ශක්ති ප්‍රමාණය ප්‍රතිසද කරගන්න එකයි තියෙන්නේ. ආස්වාද ප්‍රසවාසයේ අවුරුණේ ස්වාමීන් වහන්සේ ආස්වාද ප්‍රසවාසයේ සංහිඳීමට පසු කෙලස් ගොජතමමින් එළියට එන බව සඳහන් වුණා. එයින් වන කෙලස් අහෝසි වෙනවාද? මේ තාක් නොමැති වූ විට චේතනා චේතනාත් නොමැති වූ විට උදේවය බලන්නේ කෙසේදයි අපට විස්තර කර දෙනමින් කවුරුන් ඉල්ලා සිටිමි. ඉල්ලමි ආස්වාද ප්‍රසවාසයේ සංසිඳුණු පසු සංඛාරුපේක්ඛාව දක්වා යොමුවන්නේ කෙසේදයි කෙටියෙන් විස්තර කර දෙන්න මෙන් ඉල්ලමි. ඇත්තටම මේවා මේ බලාපොරොත්තු වෙන්නේ මේ ධර්ම දේශනා මාර්ගයෙන් මොකද මේ වගේ වෙලාවක කියනවා නම් ඉතින් අර කියපු ටිකම තමයි කියන්න වෙන්නේ. නැවතත් මම ප්‍රශ්නේ කියනවා ආශාස ප්‍රසවාසයේ සංසිජීවීමට පසු කෙලෙස් ගොජ දැමීම දමමින් එළියට එන බව සඳහන් වුණා. ඒක සාමාන්‍යයෙන් මේ මේ කාමරය අස් කරන්න ගිහිල්ලා ඔක්කොටම යන්න කියලා අතුගාලේ යම් කිසිකාක මේ කාපට් අයින් කරුවොත් ඒක යට තියෙන කුණු පේන්න පටන් ගන්නවා. ඒක මිනිස්සු ඉඳද්දි වාඩි වෙලා ඉන්නලා අපි බලන්න යන්නේ. ඒ වගේ හොඳටම සුද්ධ කරන වෙලාවෙයි තේරෙන්න පටන් අරගන්නේ මේ ලාබෙට එලාගෙන හිටියට කාපට් එක ඒකයට විශාල කුණු ගොඩක් තියෙනවා. ඒව සුද්ධ වෙන්නේ උඩ ටික අයින් කරාට පස්සේ. එහෙම නැත්නම් කියනවනම් පත්තිනි දේවා නැත්නම් කතරගම දේවාලේ තිර හතක් තියෙනවා. පළවෙනි තිරේ අයින් කරාට පස්සේ දෙවෙනි එක පේනවා. දෙවෙනි එක අයින් කරපුවා තුන්වෙනි එක පේනවා. ඒ විදිහට තමයි අපි උඩම තියෙන ගොරෝසු ටික අයින් කරපුවාම අර හිතේ හැංගිලා තියෙන ආශය අනුශය ධර්ම හැම කෙනාටම නෙවෙයි බොහෝ දෙනෙකුට ගොජ දාන්න පටන් ගන්නවා. එතකොට පේන්න පටන් අරගන්නේ භාවනා කරලා විවේකයක් බලාපොරොත්තු වුණාට ඒ භාවනාව නිසා නීවරණ අයින් කරාට පරිඋත්හාන මට්ටමේ අනුසය මට්ටමේ කෙලස් තතු විදහාගෙන ඉගිලෙන්න පටන් ගන්නවා. ඉතින් ඒක පළවෙනි පන්තිය සමත් වුණාට පස්සේ දෙවෙනි පන්තියේ පාඩම් පන්තිය හා දෙවෙනි පන්තියේ තියෙන ප්‍රශ්න පත්‍රය වගේ පළවෙනි පන්තියේ ප්‍රශ්න පත්‍ර රෙඩි අමාරුයි. නමුත් තමන්ගේ මේ යට ඇතුළත නැත්නම් අපි කියන යටිහිතේ තියෙන ස්වභාවයේ මතුවෙන අවස්ථාවේ තීකට අර ඉතෙක් කෙනකොට තිබුණ ගුණවලට වැඩිය බොහෝමත් තලතුණකමකින් මේක දිහා බලාන ඉන්නවා. ඒක මේකේ සඳහන් කරන චේතනාත් නොමැතුව විට චේතනා කරන්නේ නැතුව මේ පළවෙනි වට ලැජ්ජ වෙන්නෙත් නැතුව ආඩම්බර වෙන්නෙත් නැතුව ඒවට ස්වභාවයෙන් යන්න පටන් අරගත්තොත් විචික්‍රම කෙලස් නෙවෙයි පරිඋත් ทาน කෙලස් නෙවෙයි අනුසය කෙලස් පවා අවස්ථාව ලැබිච්චකම මතුවෙන බවත් ඒවට හැප්පෙන්නේ නැතුව හිටියොත් ඒව එහෙම නතර වෙන බවත් ඒවට හැප්පිලා වැඩ කෙරුවොත් ඒව බෝ වෙන බවත් තමන්ට සාර්ථක බා අසාර්ථකතා මැද දැක ගන්න පුළුවන් වෙනවා ඒක බලන්නේ කොහොමදයි කියලා හරි අමාරු විස්තර කරන්න නමුත් ඉවසීම කියන වචනය තුල මේක තියෙනවා. සිදුවෙන දෙයට කුලප්පු වෙන්නේ නැතුව සිදුවෙන දෙයට යන්න ඇරලා ඒකට බලනවා කියලා කියකි ඉවසනවා කියලා කියකි විදර්ශනා කරනවා කියකි ඒ ක්‍රමේ තමයි ඉවසීම හරහා තලතුණකම හරහා තියෙන ඉතින් අපි ඒකට හැම පැත්තෙම උදව් කරන්න ඕනේ වාඩි වෙලත් ඉන්න ඕනේ බණත් අහන්න ඕනේ ධර්ම සාකච්ඡාත් කරන්න ඕනේ කරමින් කරමින් ඉස්සරහට යන්න එතකොට යම් දවසක ඒ අර ගොජෙත් නතර වෙලා ඒකත් සංසිඳුවා ගත්තට පස්සේ තමයි යෝගාචරයට තුන් ආකාරයේ කෙලෙස් වලම යම් සංහිඳීමක් කෙරෙන බව දැනගන්න පුළුවන්. එනිව අර මුල් මුල් කෙලෙස් අයින් කරනවා වගේ නෙවෙයි. ඒ අනුසය කෙලෙස් වලට ගියාට පස්සේ ඒකේ අර මුල් කෙලෙස් වල නැති ගතියක් එනවා වංචනික බව. ඒ කෙලෙස් හරියට මිත්‍ර ස්වරූපේ මතුණාට වංච කරනවා. ඒවට කියනවා මේ විපල්ලාස කියලා. චපල ගති තියෙනවා. ඒ නිසා ඒකේ චපල ගතිය නැතුව බලාගන්න ගොඩාක්කල් බලා ඉන්නකො ඉඳීමෙන් තමයි කරන්න තියෙන්නේ. ඒ නිසා යෝගාවචරය කරන්නේ කෙලෙස් වලට එන්න ඇරලා මතුවෙන්න ඇරලා ඒකෙන් අලුතෙන් කර්ම රැස් කරගන්න නැතුව ඒගොල්ලෝ ඇවිල්ලා ඒ රංගනය කරලා යනකම් බොහෝ වෙලා බලන ඉන්නවා. නවක යෝගාවචරයේකි ආනාපානසති භාවනාදී හිත වෙනස් වෙනත් අරමුණු වලට යෑම වළක්වා ගැනීම සඳහා උපදේශයක් ලබා දෙන්න. මේකෙදී සාමාන්‍යයෙන් මේ භාවනාවේදී දෙන සම්ප්‍රදාන කෘපදේශය තමයි ආනාපාන සතිය සඳහා වාඩි වෙලා කරන භාවනාවේදී ආනාපානෙ ඉදිරිපත් වෙච්ච වෙලාවේදී ආනාපාන මූණට මූණ දාපු වෙලාවේදී ආස්වාස වශයෙන් ප්‍රස්වාස වශයෙන් මෙනෙහි කරන්න කියනවා. එතකොට ඒ අරමුණත් එක්ක Tamanට අවශ්‍ය කරන මානසිකාර යෝජනා අරමුණත් එක්ක මුලිච්ච වෙන්න ආපాతගත වෙන්න මුණ ගැහෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ නිසා අනික් කරමුණු නැහැ කියලා නැති වෙයි කියලා බලාපොරොත්තු වෙන්න බෑ. නමුත් ආනාපාන සතිය Tamanගේ මූල කර්මස්ථානය මෙනෙහි කිරීම හරහා ආනාපානයට සමීප වෙන්න පුළුවන්, මිත්‍ර වෙන්න පුළුවන්, ආද වෙන්න පුළුවන්. දෙක අරක කිරුවට පස්සේ තමයි මේක කරන්න වෙන්නේ. ආනාපාන සතිය කියලා මේ ආස්වාද ප්‍රසවාස දෙක කඩලා ආස්වාසයෙන් ප්‍රසවාසයේ වෙනස්ද ඒ වෙනස් බව දැකගන්නේ කොහොමද කියලා විස්තරාත්මකව බලන්න. මේ ආස්වාස වාරේ ඒක ප්‍රස්වාස වාරයෙන් වෙනස් වෙනවද? මේ ප්‍රස්වාස වාරේ මේක ආස්වාස වාරයෙන් වෙනස් වෙනවද? නැත්නම් දෙකම එක විදිහට පේනවද කියලා ආස්වාසේ ප්‍රස්වාසේ නෙවෙයි කියන ඥාණය වැඩෙන ආකාරයට ආස්වාද ප්‍රස්වාසයේ විස්තර බලන්න කියනවා. ප්‍රස්වාසයේ ලාජමික ආස්වාසයේ නෙවෙයි කියන පැත්තට විස්තර බලන්න ගියාම යෝගාවචරයට අර ආනාපානියත් එක්ක ඉන්න වෙලාවත් වැඩි වෙනවා. ඒ බවට සාක්කිත් හම්බ වෙනවා. ඊටත් පස්සේ දිගට යනකොට මේ ආනාපානේ මම ඉන්නේ මේක හිතවිල්ලක් නෙවෙයි, ශබ්දයක් නෙවෙයි, වේදනාවක් නෙවෙයි ආනාපානෙමයි කියලා වැටෙනවා. තව සමහර රජින දැන් ආනාපානෙ ඉන්න ගියාට ආනාපානෙ නෑ. දැන් ඉන්නේ හිතවිල්ල කියලා. නැත්නම් දැන් ආනාපානෙ නෑ දැන් ඉන්නේ සද්දක කියලා. දැන් ඉන්නේ වේදනාවක් කියලාත් වැටෙනවා. එතකොට ආනාපානෙ ගිලි වුණත් සතිය තියෙනවා. කියලා අපෙලා කියන්නත් පුළුවන්. මම මෙච්චර භාවනා කරන ගියා මෙච්චරලා සාද වේදනාවක් තියෙන සතිය මේ අරමුණේ නෙවෙයි මේ හිතවිල්ලක තිබුණේ එහෙම නැත්නම් සද්දක තිබුණේ කියලා ඊට කියන්න පුළුවන් ගතියක් එනවා. ඒකත් ඇත්තටම ආනාපානෙම නොවුනට ආනාපානෙම හම්බෙන මේ සතියෙම හම්බෙන අතිරේක ලාභය ආනාපානට ඇත්තටම උදව් කරනවා. ඉතින් ඊට පස්සේ ආනාපාන යමිලාවකට මේ ආස්වාසය මෙහිමයි ප්‍රස්වාසය මෙහිමයි කියලා අනිත්‍යයෙන් වෙන් කරන දකින්න පුළුවන් ගතිය. චුට්ටක් හරි කමන්නේ දිනු වෙනවනම් ඩිංගක්ක් හරි කමන්නේ දිනු වෙනවනම් ඒ උනන්දු වෙන්න උපමන් කරන්න හදන්නේ නැතුව ඒක දිගට පවත්වන ගමන් අර ඉස්සල්ලා මේ අර ඉන්න පුහුණු යෝගාවචරයක් වගේ ආස්වාසේ එන්නත් ඉස්සලා සතිය පිටවන ආනපන පටන් ගන්නෙ කොහොමද මැද කොහොමද අග කොහොමද කියලා හොඳට විස්තර බලනකොට බලනකොට ආනපනයයි භාවනා කරන හිතයි එන්නේ එන්නේ එන්නේ සම්පාත වෙන්න පටන් ගන්නවා ලං වෙන්න පටන් ගන්නවා එතකොට යෝගාවචරයට තේරෙන්න ගන්නවා දැන් පිට ආරමුණ වලට දුවනවා වෙනුවට මේ ගත්ත මූල කර්මස්ථානේ නම් වශයෙන් කියන ආනපානේ වැඩි විස්තර බලන ගතියකට එනවා ඉතින් ඒක හැමදාම වෙන්නේ නැහැ එක පරියන්කක වුණොත් ආය පරියන්ක 7-8ක් අර සතුට නිසාම මේක කැඩලා යන්න ඉඩ තියෙනවා. කමක් නැහැ. Taman දිගට කරන එකයි තියෙන්නේ කරනකොට කරනකොට අපේ අර ලොකු සංචින්න කාලේ කිව්වා ගලක් උඩ කමන උනත් කමන්නේ නිතර ඇවිදිනකොට පාර වැටෙනවා කියන. ඉතින් නිතර ගලේ උනත් ඇවිදිනකොට පාර වැටෙනවා. දැකලා ඇතිව ගල්පොත්තොල්ලොඩ මිනිස්සු ගම් වලට හරහා යනකොට සමහර තැන් වල ඇවිදලාම පාර වැටලා තියෙනවා. ගල් කටුවක් කෑවලා කොටලා කරන්න බැරි වැඩේ. ඒ වගේ තමයි ආනාපානයත් එක්ක අමාරුයි. ඇසුරු කරන්න කරන්න පාර හිටිනවා. එදාට කොහොමද ආධුනිකට කියලා දෙන්නේ කියන ප්‍රශ්නෙත් මතුවේ. මොකද ආධුනිකයා හිතන එමනේ මේකට විශේෂ උපක්‍රම ඇති. මොනම උපක්‍රමයක් නැහැ. එකම උපක්‍රමය තියෙන්නේ වරද්ද වරද්ද කරන එකම තමයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනා කිරීමේදී ඊතා ඉක්මනින් ආශ්වාස ප්‍රශ්වාසයේ සංසිඳී. ඒ සමගම පපුව ඉහළ ප්‍රදේශයේ මාංශ පේශිවල චලනයක් සිදුවෙන සිදුවී හිත භාවනා අරමුණෙන් ගිලිහෙයි. මෙම පේශිවල චලන ඊටා ගැඹුරු ස්වභාවයක් මසාජ් කරනා මෙන්ද වැටේ. මේ අවස්ථාවේදී භාවනා සිදු කරන ආකාරය කරනවෙන් පහදා දෙනෙමේ නිල්ලමි. ඇත්තට මේ වගේ දෙයකට එන්නේ මේ දක්වාම එන චිත්ත වීදියේ දිගට සතිය නැති වුණොත් තමයි කොහොමද මේ ආශ්වාසයේ ප්‍රශ්වාසයේ තිබිච්ච හිත මාංශ පේශවල චලනයකට මාරු වෙන්නේ කියලා. එහෙම නැත්නම් හොඳට මේක එක දිගට නූලක් දිගේ අත ඇදගෙන යන වගේ හිටනොත් මේ මාංශ පේශවල චලනය ආනාපානයේ ඇතුළේ තියෙන එක. එදත් තිබිලා තියෙනවා ආනාපානය හොඳට බලා ඉන්නකොට ඒක සංසිඳනකොට මේ ආනාපානෙ හිත පිට ගිල්ල නෙවෙයි සතියෙන් හිත පිට ගිල්ල නෙවෙයි වෙනද නොදැක්ක විස්තර පේනවා අනිතික මසාජ් කරනවා වගේ ඉන්නවනේ ඉතින් කර්මනේ ඉන්නේ කෙනෙක් ජීවිතේ මේ විදිහට තමයි සුව වෙන්න පටන් ගන්න. නිකන් හම්බ වෙනවනම් මේ ඔය මේ මේ සමහර තැන් වල මේ එයාපෝට් වල තියෙන ස්පා එකක් තියෙනවා. ඊට පස්සේ හොඳට කවුරු හරි අල්ලන මසාජ් කරනවා. නොමිලේ. ඉතින් ඒකට නඩු දාන්න වටිනේ. තරහ වෙන්න දෙන්නේ නැහැ. නිකන් හම්බුනා නම් මසාජ් එකට වෙන්න දෙන්න. එකක් මතක තියාගෙන ඉන්න ඒක ආහනපනේ ඇතුලේ තියෙන එකක්ද පිටේ එකක්ද කියලා. හරියටම ප්‍රශ්නෙන් අහන්න. හොඳට සතියෙන් අහන්න මේ ආනාපානෙන් ගලවලා හොළුව කරකවල විතර පිටසක්වල දමලා ගැසීමක්ද නැත්නම් ආනාපානේ බලාගෙන ඉඳද්දී ආනාපානේ ඇතුළෙම පේන එකක්ද කියලා. ඇතුළේ පේනවනම් උඟදෙනේ ප්‍රශ්න කරන්න ඉස්සෙනවා ආනාපානේ දකින්නේ නාසිකාග්‍රේන කොහෙද පපුව හරි මේ පේන්නේ කියලා. ආනාපානේ හොඳට හිත ඇල්ලුවාට පස්සේ මුළු ශරීරෙම ඒකේ සිදුවෙන ආශාස ප්‍රසආස කෙල්ල හෘද වස්තු කම්පන මේ ඇඟිලි තුඩුවල නාස් මේ වල ඇස්කෙවෙනි වල විශාල වේග වැඩ කරන්න පටන් ගන්නවා. සමහරට අර මසාජ් කරනවා වගේ සමහරට කරදරයක් විදිහට පණුව දුවන සත්තු ඇවිදිනවා වගේ ඉදිකටු අනිනවා වගේ මේවා එන්න පටන් අරගත්තට පස්සේ යෝගාවචරයට තියෙන යුවට කලබල වෙලා මම දැන් මොකද කරන්නේ කියලා තක්කමුක්ක කරන එක නෙමෙයි මට මෙතෙන් එනකන් උදව් කරපු ආනාපාන තාම සම්බන්ධය පවත්වන්න පුළුවන්ද කියලා සම්බන්ධය පවත්වනවත් එක්කම අර සැකගතිය නැතු වෙනවා ඒ කරුණු දෙකක් අවශ්‍ය එකක් එතෙන් එන පාර එනකන් මග දිගට වටපිට බල බලා ගියොත් හරියන්නේ හොඳට සතියෙන් යන්න ඕන. ගිහිල්ලත් මේ උසළු විසළු පානවා নানা ආකාර දේවල් එද්දි මට ආනාපානෙත් එක්ක ඉන්න පුළුවන්ද කියලා බැලුවොත් ආනාපානෙ ඇතුළෙමයි මෙවුවා වෙන්නේ. එතකොට එන්නේ එන්නේ තමන්ගේ මේ ආනාපානය කියලා කියන්නේ මුළු විශ්වෙම බවත් සතිය කියන ධර්මය අපේ හිතන තරම්ම එච්චරම අන්තභාග කර වෙන ධර්මයක් නෙවෙයි ඊට වඩා විශාල දෙයක් බවත් කියලා අර හොඳ ධර්ම වල තියෙන හොඳ පැත්ත වැඩි අදහිල්ලකට ආවට පස්සේ ඔయితත් වැඩිය ඔයටත් වැඩි සද්දාවොත් කරදරාවත් මම මොකද කරන්නේ කියලා යෝගාවචරයටම ඒක අභ්‍යාසයක් වෙනවා. නැවත සක්මන් භාවනා පැහැදිලි කර දෙන්න මේක මම ඉල්ලා හිටනවා මේ උපාසක මහත්තයාට කතා කරලා අර මුල් උපදේශපටියේ නැවත අහන්න. එහෙම නැත්නම් වෙන්නේ උගක් කතා කරලා මහන්සි වෙන එක. මම කැමැති ඒක ගැන හොයනවට ඒකල යනකොට ඉන්නකොට කරන්න එපා. සක්මන් භාවනා කරද්දී ලියවිච්ච පොතක් තියෙනවා. ඒක අරගෙන ගිහිල්ලා නිතරම කියවමින් නැවත නැවත මතක් කරගන්න. ඒ වගේම ඔය කරන දේශනාවේ සම්පින්ඩනයක් වගේ තියෙන පත්‍රිකාවකුත් තියෙනවා. ඒක සමාජලාට කාර්යාලේ කොහොමඩක් සකස් කරලා තියෙනවා. නැත්නම් ඉල්ලීමක් කරොත් අනිවාර්යයෙන්ම ලබා ගන්න පුළුවන්. ඒ නිසා මේක මම හිතනවා දැනට මේ වාර්තාගත වෙලා තියෙන නිසා මේ පාසකමාතරත් භාවනා කරන්න ඉඩ තියලා පහසු වෙලා බලලා සක්මන පිළිබඳව මේ පටිය නැත්නම් මේ පටිය මැද කොටස නැවත අහුම්කම් දෙන්නේ කියලා. මම යනවා අවසාන ප්‍රශ්නෙට කරු ස්වාමීන් වහන්සේ පිම්බීම ඇකිලිම ඉක්මනින් සංසිදී නොයෙක් අතීත සිදුවීම් සීක්‍රෙන් ගලා යනවා. එය හරියට මල්ලක් මල්ලක තද කළ සතුන් එකිනෙකා පෙරලා එළියට එනවා වගේ කිසි අනුපිළිවෙලක් නැහැ. එකිනෙකාට සම්බන්ධයක් නැහැ. එක් එක් මම අතීතයේ අත්‍ය සිදුවීම් සැපහා දුක් සිදුවීම් ඉතා කුඩා කාලේ ඇඳුම් පවා මතක් වෙනවා. ඇඳුම් නැතු ඊට නැතිව මතක් වෙන්නේ නැද්ද දන්නේ නැහැ. මම දන්නවා මට නම් පොඩි කාලේ ඇඳුම් මතක් වෙන්නේ නැහැ. මොකද ඉඳලා තියෙන හරියක් ඉඳලා තියෙන එළුවේ. අන්දන්නම බෑ. අන්දපුවාම ගලවලා දානවා. ඉතින් ලණු කැලලා දාලා ගැට ගහනවා. අන්තිමට ලණු විතරයි ඉතුරු වෙන්නේ. ඉතින් ඇඳුම් නැතිව දැක්කත් ප්‍රශ්න පොඩි කාලේ ගහලා ඇඳුම් පවා මතක් වෙනවා සියල්ල නිවැරදි. ඒ කියන්නේ තමන්ගේ මතකයට හරි කිසිම වේදනාවක් නොමැතුව පැය තුනක් දෙකක් වුවද මේවා බලබලා සිටීම පිම්බි මැකිලිමේ සංසිදී නිරාමිස සුවයෙන් සිටිනවාට වඩා මනස ක්‍රියාශීලී මෙය දින තුනක් තිස්සේ කරමි භාවනා නොකරන සිටිවිද සමාහට මෙම අතීත සිදුවි මතක් වේ මේ නිවැරදිද මම කවදාවත් තවදුරටත් කළ යුත්තේ කුමක්දයි කරුණාවෙන් පහදා දෙනෙමින් ඉල්ලමි පර්යංකේ භාවනා කිරීමට මහත් කැමැත්තක් තනේ ලෞකික කටයුතු වලින් මිදී භාවනා වැඩිවීමට කැමැත්තිමි. මෙය තණ්හාවක් නොවේ. යයි සංවේග නොවේ ධර්ම සංවේග නිසා වේදනා ඇතු විට වේදනා අඩුවීම නිසා ඇති වූකි ඔබ වහන්සේගේ කාර්මික උපදේශ පතමි තෙරුවන් සරණයි. මම මේක අවස්ථාව කරන පුංචි ගැඹුරකට මතක් කරන්නම්. දැන් මේ කීපතාවක් අපි මතක් කරා ආනාපානි කරගෙන ගියත්, පිම්බීම හැකිලිම කරන ගියත්, ඒක තැනකදී ඒ අරමුණ එක්ක ගෙවන් වෙලා එහෙම නැත්නම් හිත පිට ගිහිල්ලා ඒ වෙනුවට වෙන එකක් ඒ කියන්නේ පේන්න පටන් අර ගන්න මේක සමහරලාට අර යට හිතේ තිබුණු අනුසය ගොජ දැමීමක් වෙනවා එහෙම නැත්නම් අර තියෙන අරමුණේ සංවේදීකම අඩුවීම නිසා හිත වෙන පැත්තකට පැඩීමක් සිදු වෙනවා. මෙන්න මේ මාරුව වෙන තැන අල්ලන්න පුළුවන් නම් ආස්වාසෝ ප්‍රසවාසයේ ඉඳලා හිතවිල්ලකට එහෙම නැත්නම් ආස්වාස් ප්‍රසවාසයේ ඉඳලා පපුව වෙන තැනක ගැහෙනවා දකින්නකොට නැත්නම් ආස්වාස් ප්‍රසවාසයේ ඉඳලා අතීත මතකෙ නැත්නම් සද්දයකට යන තැන මේක විස්තර කරනකොට කියන්නේ ආස්වාස් ප්‍රසවාසෝ පිම්බීම හැකිලින් බලන්නේ කාය ප්‍රසාදයේ ඒ හැපෙන තැන වායෝ පොට්ටබ්බ ධාතුව වැඩි වීම නිසා කිනීරයකට යකඩ කුරු දෙකකින් ගහන්නා වගේ කිනීරේ වශයෙන් තියෙන්නේ කාය ප්‍රසාදේ වදින්නේ වායෝ පොට්ටබ්බ ධාතුව නිසා ආනාපානෙ පිම්බීම හැකිලිමේදී අනිත් ඒවාත් එනවා ඉතින් මෙහෙම ගිහිල්ලා මේ කාය ප්‍රසාදේ දැන් මනෝ ප්‍රසාදයට මාරු වෙනවා කිනීරේ වගේ වදි වගේ වදින වායෝ පොට්ටබ්බ ධාතුව ධර්ම ධාතුවට මාරු වෙනවා විඥාණය කාය විඥාණයදලා මනෝ විඥාණයට මාරු වෙනවා ඉතින් මෙන්න මේ මාරුව අල්ලගන්න බැරි වුණොත් යෝගාවචරයට දැනගන්න බැරි වෙනවා දැන් මේ අචිත මතකක ඉන්නවා නැත්නම් පපුවේ ගැහිමක් එන්න පටන් ගන්නවා එහෙම නලියන්න පටන් ගන්නවා මේක හිතලා කරපු එකක්ද හිතලා බේසිද්ද වෙන දෙයක්ද කොහෙන්ද මාරු වෙන්නේ කියලා අල්ලගන්න බැරි වෙනවා ඊට පස්සේ ආයෙසරක් ආනාපානේ හැර පිම්බීම හැකිටින් මත වෙනකොට ආයෙ කායෝ පොට්ටබ්බ ධාතුවට ගිහිල්ලා මෙන්න කාය ප්‍රසාද කියලා වායෝ පොට්ටබ්බ ධාතුවට ගිහිල්ලා කාය ප්‍රසාදේට හිත යනවා. මෙතන ඇත්ත වශයෙන් අපිට අර සියුම් භාවයේ නිසා මේ මාරුව පුංචි වුණත් මේ ආණ්ඩුවක් පෙරලෙනා වගේ වැඩක්. අර UNP ආණ්ඩුව තිබ්බා ඡන්දෙන් පරාදයි ශ්‍රී ලංකා ආණ්ඩුවක් ආවා. ඉතින් එදාට අරගොල්ල කැවුම් වෙනවා මේගොල්ල පශ්චාත්තාප වෙනවා ගොඩක් වැඩ යනවා. ආන් මේ වගේ මේ මාරුව පිළිබඳව ඉතාමත්ම එන්ඩෙන්ද සතිය වැඩි වෙනවන නැත්නම් ඒකට අවධානය වැඩි වෙනවනම් ඒක පිළිබඳ තීක්ෂණ භාවය වැඩි වෙනවා නම් ඒකට කරන්න පුළුවන් එකම දෙයයි සරුවචනanse කියන්නේ ගෙවෙන දේ නිරෝධ වෙන දේ ඡය වෙන දේ අත්ත නෑර පවත්තන්න කියන ඊගාට එන දේ ගැන උනන්දු වෙනවට වැඩියි. මොක කාමහිත නුපුණිත ගෙවෙන දේ ඉක්මනට අමතක කළා එන දේට පයින්. එන දේට පැනපු ගමන් ඉඳපු ගමන් ඔන්න පපුව ගැහෙන බව තේරෙන්න පටන් ගන්නවා. ආය අතීත මතක තේරෙන්න පටන් නමුත් මේ කොතන ඉඳලාද මොකක් ගෙවම් කරලාද ආවේ කියලා බැලුවොත් අර ගෙවම් වෙච්ච එකට අපි නොසලකා හැරලා නැත්නම් නිරෝධානුපස්සනාව අතහැරලා ඊගාට පටන් ගන්න එකට පැනලා තියෙනවා. නමුත් භාවනා යෝගාවචරය මේක ලක්ෂ වාරයක් වෙන්නදරලා එක චිත්තක්ෂණයක හරි අර ගෙවෙන දේ දිගට බලන්න කොතෙන්ද යනකම් කාය ප්‍රසාදයේද කොතෙන්ද යනකම් වායෝ කොට්ටබ්බ දාසයේද කොතෙන්ද යනකම් කාය විඥානයේද කොතනදීද මේක පාට මනෝ ධාතුවට මේ මනෝ විඥාණයට ධර්ම ධාතුවට මාරු වෙන්නේ අන්නේ මාරු වෙන තැන අල්ලගත්තොත් මාරු වෙන තැන දැක ගන්න පුළුවන් වුණොත් ඒක නිකන් ග්‍රහ මාරුවක් දැක්කා වගේ එහෙම නැත්නම් මේ විපරිණාමේ වටිනා සම්දිස්ථානය ඉතින් මේ හැම එකකින්ම පේන්නේ මේව ලක්ෂ කෝටි වාරයක් දවසකදී සිද්ධ වෙනවා. නමුත් අපි සතිය නැති නිසා, එළඹ නැති නිසා අනන්ත පහ වෙනවා අපි. එනිසා අපි කරන්නේ එකක් අල්ලගෙන අරමුණක් විශේෂයෙන්ම ආනාපාන කරන ප්‍රසවාසයේ අග අන්තිමට ගෙවෙනකම් බලන්න. පිම්බීම ඇකිලිම කරන කෙනා පිම්බීම ඇකිලිම යාලු වුණාට පස්සේ සෝදු වුණාට පස්සේ හොඳට ස්පාසු අරගෙන ඒක හැකිලීමක් අල්ලලා ඉවර වෙනකම්ම බලන්න. බලන්න මේ ඉවරීම ඉවර වෙලා එක්ක සද්දයකට එක්ක වේදනාවට එක්ක හිතිවෙ නැත්නම් ආයේ පිම්බීමකට මාරු වෙන තැන නිකන් ඉංගියට වගේ එක තැනකදී කියුණා පච්චාපුරේ සංඤේ හෝති කියලා එක සංඥාවක් තියෙනවා. පෙර කොහොමද වුනේ? ඉස්සරහට වෙන්නේ මොකද්ද කියන දෙක මැදම හරියට රිලේ රේස් එකේ එක්කෙනෙක් දුවගෙන ඇවිල්ලා බැටන් එක අනිත් එකට මාරු කරන තැන. ලීඩ් එක කඩා ගන්නෙත් නැහැ, පමා වෙන්නෙත් නැහැ. හරියටම එක්කන අරගෙන දුවනවා වගේ එක්කෙනෙක්ගේ එක්කෙනෙකුට බැටන් එක මාරු වෙන තැන ලක්ෂ කෝටි වාරයක් අපේ දවසකදී සිද්ධ වෙනවා. හැම එකක්ම අපිට බලන්න බෑ මොකද හේතුව සතිය ආලෝකේ නෑ. වැඩ හිමීට කරන්නේ නෑ. ඒ නිසා හිමීට කරන්න පුළුවන් වෙලාවේ ආනාපානේ පිම්බීම හැකිලිම මුණට මුණ දාලා ඉන්න වෙලාවේදී හොඳට කී කරුණාට පස්සේ මම මේ කියන්නේ. දක්ෂ යෝගාවචර විතරක් කරන්න පුළුවන් එක. අන්නේ ප්‍රස්වාසයේ කෙලවරට වෙනකම් බලන්න. එහෙම නැත්නම් හැකිලිමේ කෙලවරට වෙනකම් බලන්න. එහෙනම් සක්මන් කරනකොට වම් පායේ එසවීම පටන් ගන්න තැන සහ දකුණු පායේ තැබීම පටන් ගන්න තැන. එසවීම මෙහෙන් කෙලවරක් වෙනකොට දකුණු පාය එයින් පටල වෙලා ඉවරයි. ආන්න ඔය තැන අල්ලන්න ගියොත් හොඳට මතක ගන්න කිසිම විශේෂක කිසිම ශිල්පයක ඔක උගන්වන්නේ නැහැ. සර්වචනාංශේ විතරයි උගන්වන්නේ. නමුත් ඒකට යන්න ශ්‍රද්ධා, වීරිය, සති, සමාධි, ප්‍රඥා හොඳටම එකලස් වෙලා තියෙනවා. ඒ වගේම සුදුසු වෙලාවෙදී ඕනේ මේක කරන්න. ඒකටම ලෑස්ති වෙලා යන්න ඕන. ඉතින් හුඟ දෙනෙක් හිතනවා මේක උදේ ඉඳලා හැන්ද වෙනකම් කරන්න බැරි නිසා බෑ කියලා. එහෙම එකක් නෑ මේක සංසාරෙට එක සැරේ කරන්න ඕනේ. මුළු සංසාරෙටම එක සැරේ කරන්න ඕනේ. කෙරුවට පස්සේ පේනවා මේක තමයි පිම්බීම හැකිලිම කෙරුවත් ආනාපාන කෙරුවත් සද්දකට ගියත් වේදනාවට ගියත් හිතවිල්ලට ගියත් හැම තැනම සිද්ධ වෙන්නේ මේ තඩමාරුව. තඩමාරුවේදී අපේ හිත අසත්‍යපත්. තඩමාරුවේදී අපේ හිත නිදි. අවදි නෑ. ඉතින් ඒ නිසා ඇස්පෙන්දු කරන මිනිස්සුකගේ මේ ඉඳපු ගාම පණ තියෙන මාළුවෙක් ටක් ගාලා මාවලා පේනවා. එතන මේ පණ තියෙන පරියක් මාවලා පේනවා. කරන්නේ ඇස් බැඳීමක් විතරයි. ඉතින් ඇස් බැඳීමේදී අරකට කට ඇරලා මැජික් කාර්යයම දෙයියන් අර බලදාරි දෙවියෙක් කියලා හිතන්නේ ඒක අමු පට්ටපල් හොරේ. හොරේ හොරම කරන්නේ හොඳ කියලා ඒක දිහා බලන්න බුදුරජාණන් කියනවා විඥානය කියන්නේ මායාකාරයේ මෙයා නිතරම මායා කරනවා. ඔබ කට්ටකම තියෙන සල්ලිත් කියලා වැංජු බලන්න වගේ ගිහිල්ලා කරන කට්ටකම අල්ලපන්. ආන අල්ලන්නේ කී දවසේ ආනාපාන කිරොත් එක බිම්බිම ඇකිලිම කිරොත් එකයි මේ මාරුව සිද්ධ වෙනවා. ඒ මාරු වෙන සිද්ධ වෙන හැටි ආයතන මාරු වෙන හැටි අරමුණු මාරු වෙන හැටි ඒ වගේම විඥානයේ මාරු කරන හැටි කිසි ගණක් නැතුව කරන්න. අන්තිම යූසුලුයි. අන්තිම මේ මායාකාරී අස්පෙන්දුම්කාරී අපිට කරන්න තියෙන්නේ මේ හැම වෙලාවෙම වෙන්න ලබනටම මමත් වෙලාවක බලන ඉඳලා මේ මාරු වෙන හැටි බලනවායි. ඒක මට මතකයි ওই ධම්මික හඳුරෝ මට කිව්වේ මෙතනේ 80 81 දී විතර වගේ. කිව්වා මේ වගේ අපි කතා කරනලාගේ කිව්වා ඔබ ශාලාවෙන් බයි මම අතන ඉන්නේ. ඔබ මේ ශාලාවෙන් පිට වෙන්න හදනවා. ඔබ ඉතින් ඉඳලා මේ එලිපත්තට යනකම් ඔබ තාම ශාලාවේනේ. යම් තැනකදී එලිපත්ත පයින්නකොට ඇතුලේ ඉඳලා පිටතට ගියා වෙනවා. ඒ නිසා එලිපත්ත පයින්න තැන බලපන්. එලිපත්ත පහින තැනේදී තමයි ඇතුලේ හිට මිනිහා පිට උණයි කියලා කියන්නේ. අපි එලිපත්ත කියන්නේ මෙතන ඔය දාලා තියෙන ඔය කළු පාට පටිය. ඉතින් අර ඇතුලේ ඇවිදගෙන ඇවිදගෙන යන ටික තමයි අපි ආනපන කී කරු කරන එක තැන ඉඳ හදාගෙන ආස්වාද ප්‍රසවාසයේ යාලු කරගෙන මුහුණට මුහුණ දාගෙන හදාගන්න. හදාන එක තැනකදී වන්න කොහොමද ආස්වාදින්ද ප්‍රසවාසයට යන්නේ? කොහොමද ආස්වාදින්ද සද්දකට යන්නේ? කොහොමද වේදනාවකට යන්නේ? කොයි එකත් එකයි. ආශාවෙන් ප්‍රසවාසයට ගියත් එකයි බිම්බිමට ගියත් එකයි හැකිලීමට ගියත් එකයි සද්දට ගියත් එකයි වේදනාවට ගියත් එකයි හිතවිලට ගියත් එකයි. ඒ වගේ જાති ભેදාගම් ભેද වර්ග ભેද මොකුත් නැහැ. මේ මේ අස්තන්දුම මේ මාරුව මේ මේක කරන්නේ කොහොමද කියලා බැලුවොත් අපි හැම වෙලාවෙදීම එන්න තියෙන කේ තියෙන ආශාව නිසා අර ගෙවෙන කටයුත්ත පාවා දෙනවා. නිබ්බිදාව නිබ්බිදාණය කර කියන්නේ Nirodhe කියලා. ඡේවීම වැයවීම ඒ නිසා අපි හැමදාම කට අරගෙන බලනවා අලුතෙන් එන අරමුණු වලට. තිබිච්ච එක ගෙවිච්ච එකේ විස්තරය අහන්න ගියෝ දන්නේ නැහැ. ඒ නිසා ඒකට නිරෝධානුපස්සනාව කරන්නයි කියනවා. කයානුපස්සනාව කරන්න කියනවා. වයානුපස්සනාව කරන්න කියනවා. මේ කරගෙන ගිය වැඩේ නිමා නිමාව සටහන් කරන තැන. අද්දරට පැමිණීම. ඊට තද එළඹ වාසියක් අවශ්‍යයි. ඒක නිසා මේ තියෙන තොරතුරු වලින්ම තමයි අපිට සකස් කරගන්න වෙන්නේ අපි කොහොමද මේ ඉරියාපත සංදි එක තැනක ඉඳලා අනිත් පැත්තට මාරු වෙනකොට අපි කොච්චර නොසලකිල්ලෙන් ඉඳලා අපි මරණ චිත්තක්ෂණය කොහේ ආයිද? අපිට කලබල වෙලා තියෙන මරණයි කියලා බය නැහැ තියෙන්නේ මරණ එක දිහා බලන්න බය නැති ඒක නිසා ඊගා වෙන එක ගැන බලන්නවා කියලා කියන්නේ මේක සම්පූර්ණ අපේ කුසලතා හැකියාව සේරම සෝදපාලුවකට ලක් කරනවා මරණ එක දිහා හොඳට බලන්න පුළුවන් මරණ මොහොතදී දැන් කියන කොටත් හිඳ අඩි දානවා මරණවනේ මරණ තමයි ඒක. දුවට මරණ එක දිහා බලන්න ඕනේ. බලන්න තියෙන්නේ ආශ්වාසයේ මරණ හැටි බලන්න, ප්‍රශ්වාසයේ මරණ හැටි බලන්න, පිම්බීම මරණ හැටි බලන්න, හැකිලීම මරණ හැටි බලන්න, සද්දයක් ඇවිල්ලා මරණ හැටි බලන්න, වේදනාවක් ඇවිල්ලා මරණ හැටි බලන්න. අපිට වෙලා තියෙන්නේ මේ එන කට්ටිය පිළිගන්න ඉදිරියට යන්න තරංග අහන එක මිසක් ආ යන කට්ටිය පිළිය දන්නේ ඉතින් අමාරුයි බුද්ධ ආගමට එන්න අමාරුයි සම්මාදිට්ඨියට එන්න අමාරුයි යෝනිසෝමනසිකාරයට එන්න නිසා හොඳට බලන්න ගෙවාගෙන යන වැඩපිළිවෙලේදී අධික සතියකින් අධික එළඹ සිටි ගතියකින් මේ නිමාව මේ ක්ෂය වීම මේ වැය වීම ඒක හරිය හුනියමක් මහා කාලකන්ණි දෙයක් මහා අසුබ දෙයක් අබද්ද්‍ර දෙයක් මිනිස් අපි සංසාරේ නිතරම එන දේ බල බල හිටියා නමුත් සරුවචනන් අපිට පොඩි රහසක් කියනවා ඔක්කොමත් හරි මට කරන ගෞරවයක් වශයෙන් ධර්මයට කරන ගෞරවයක් වශයෙන් සංඝයාට කරන ගෞරවයක් වශයෙන් ඔබේ පුහුණුවේ උපරිමයේ වශයෙන් මේ ගෙවෙන එක දිහා පොඩ්ඩක් බලන්න. එතකොට එන්න තියෙන ගැන ලොකු මොකක්ද ඒකට කියන්නේ වශියක් ලොකු ශක්තියක් ලැබෙනවා. ගෙවෙන එක ගැන බලන්න කිව්වොත් එහෙම අපිට දෙකම නැති වෙනවා. අය සම වෙන්නේ එන්න තියෙන එක ගැන කලබල වුණොත් දෙකම නැති වෙනවා. යෝගාවචරයයි කියලා කියන්නේ කවුරු මැරුණත් කමන්නේ කලබල වෙන්න බෑ. ඉතින් මැරෙන්නට බලනින්න. මොකක් හරි සිද්ධ වෙනවා සිද්ධ වෙනවා. ඒකට අපි පැනලා නැහැ මිරිකොයි කියලා හරියන්නේ නැහැ. ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන්. ජීවෙන දිහා බලාගෙන ඉන්නවා. ඒක තමයි මම හිතනවා ඒ අවසාන ප්‍රශ්නට මට හිතන උත්තරේ. ඒ නිසා මේ දවස් 10 ඇතුළත උත්සාහ කරමු. ඒ වගේ මූල කර්මස්ථානය තෝරාගෙන ඒ අරමුණ නිතරම ඇති වෙන්නේ නැති වෙනදී අන්න ඒක හොඳට අරමුණ යාලු කරගෙන ඒක සම්පූර්ණ ගෙවන් වෙද්දී ඒක දිහා මේ නොසැලෙන මනසකින් පූර්ව නිගමන වලින් තොරව බලාන ඉඳලා විස්තර කියන්න බලන් වුණොත් පැහැදිලි වෙනසක් ඇති වෙනවා ජීවිතේ. එතින් අපි විනාඩි 50ක් විතර කාලය අරගෙන තියෙනවා අපි ධර්ම සාකච්ඡාව සඳහා. තව විනාඩි 10ක විතර කාලයක් තියෙනවා. ඉතින් කාට හරි අතර වාරයේදී ප්‍රශ්න ප්‍රකාශන පිරිසුදු කර ගැනීම කරන්න ඕන නම් කරුණාකරලා ඒ කාලේ පාවිච්චි කරන්නයි කියලා මම ඉල්ලයි. එහෙම නැත්නම් අපි මෙතන ඉඳලා ගන්නවා තුන වෙනකන් කාලේ සක්මන් කරන්ඩ සක්මනේ පස්සේ අපි නැවත සමූහ භාවනාවකට මෙතන එකතු වෙනවා. පිටිම කට්ටිය කැමති නම් උඩට යන්නත් පුළුවන්. අපි නැවත කොහොමදත් පහට මෙතන රැස් වෙනවා දවසේ ධර්ම දේශනාව සඳහා. ඉති වෙන අවස්ථානුකූලව මතුවෙන ප්‍රශ්න නැහැ කියන මේ පිළිගැනීමේ ඉඳලා මම කියනවා අපි ශිල් දෙනාටම තිරුවන් සරණයි අපි ඒ කා බයිකොත් විනාඩි 5ක විතර කාලයක සක්මණකින් පස්සේ තුනට නැවත රැස් වෙනවා මෙතන පරියන්කේට. සුවපත් වේවා.